නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් මේ මිදිරි පාන්දර අප සාකච්ඡා කරන්නට සූදානම් වන්නේ විදර්ශනා භාවනාව පිළිබඳව භාවනාව කියන්නේ මොකද්ද? එය සිදුවේ යුත්තේ කෙසේද කියන කාරණාව. බොහෝ දුරට විදර්ශනා ගැන අපි අනන්ත අප්‍රමාණ කරුණු කාරණා දැනගෙන ඉන්නවා වෙන්නට පුළුවන්. මේ වෙනකොටත් විදර්ශනා භාවනා යෝගියෙක් වෙන්නට පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ විදර්ශනාව පිළිබඳව කොච්චර අපි දැනගන්නවද ඒ තරම් ඉක්මනට ඒ විදර්ශනාව වැඩෙනවා. හරියට කියනවා නම් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට යම්කිසි රියදුරු මාත්‍යෙක් වාහනයක් පදවනවා වාගේ. සිත කියන්නේ වාහනයක් පදවන හා සමාන එකක් තමයි. මොකද්ද මේ කාරණාව තුළ අපි කියන්නට උත්සාහ කරන්නේ මාර්ගය නිවැරදිව දැනගෙන ගමන් කරන පුද්ගලයාට කිසිම පැකිලීමක් නැතුව, තැකීමක් නැතුව, සැකයක් නැතුව බොහොම ඉක්මනට කඩිසරව ගමන යා හැකියි. ඒ වගේ තමයි මාර්ගය දන්නේ නැතුව ආගෙන යන කෙනා Taman නොදැනුවත්වම වාහනය නවත්තනවා වේගය අඩු කරනවා විසිකොලකින් විතර මෙතනින් ඇරවුවට කමක් නැද්ද මෙතන නැවත්තුවට කමක් නැද්ද මෙහි තැන්වල වේගය අඩු කළාට කමක් නැද්ද කියලා විමසනවා ඒකට හේතුව තමයි එයා මාර්ගය දන්නේ නැහැ මේක තමයි අද වර්තමානයේ අපේ ජීවිතවල අපේ භාවනා කටයුතු වල විශාල ප්‍රශ්නයක් වශයෙන් පවතින්නේ විදර්ශනාව මනාකොට තේරුම් නොගත්ත නිසා විදර්ශනාව මනාකොට අවබෝධ කරගත්ත නැති නිසා අපි මොකද්ද එකක් කරනවා ඒක තුළින් ප්‍රතිඵල බොහොම අල්පයි විදර්ශනාව කියන්නේ මොකද්ද කියලා ඇහුවාම සරල නිර්වචන කීපයක් අපට දෙන්න පුළුවන් විදර්ශනාව යනු කෙලෙස් නිරෝධ කිරීම සඳහා කරනු ලබන පුණුව. ඔක සරල නිර්වචනයක්. එහෙම නැත්නම් විදර්ශනාව යනු අපි ගවේෂණය කරන්නා වූ කාරණය ගැඹුරට විදහා දැකීම. මෙහෙම කියන්නත් පුළුවන්. විදර්ශනාව යනු කාරණා එකින් එකට නිරෝධ වෙනතෙක් ගවේෂණයකට භාජනය කිරීම කියලා කිව්වොත් ඒත් නිවැරදි. කාරණාව එකයි. නමුත් එක එක්කෙනාට සාපේක්ෂව විවිධ නිර්වචන පවතින්න පුළුවන්. එහෙනම් මොකද්ද මේ විදර්ශනාව කියලා අපි වඩන්න සූදානම් වෙන්නේ පුරුදු කරන්න සූදානම් වෙන්නේ කියලා බැලුවාම අපි ඇයි ඉපදුනේ? ඇයි අපි භාවනා කරන්නේ? මේ තරම් ඉමිදිරි පාන්දර ගම නිදාගෙන ඉද්දි රට නිදාගෙන ඉද්දි ඇයි අපි මේ අවදි වෙලා මේම භාවනා එකක් කරන්නේ? ඇයි මෙච්චර වේසෙන්නේ අපි? මොකද්ද කියලා බැලුවාම ඒකට සරල උත්තරය තමයි ඉපදීම දුකයි. මේ ඉපදීම භව පැවැත්ම මේ සංසාරය මේ කින කාරණාවලින් නිදහස් වෙන්න ඕනේ. මේ නිදහස වෙනුවෙන් තමයි මේ විදර්ශනා වඩන්නේ. ඊළඟ ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ ඇයි අපි ඉපදෙන්නේ? තෘෂ්ණාව මුල් කරගෙනලු මේ ලෝක සත්‍යය ඉපදෙන්නේ එහෙම තථාගතයන් වහන්සේ දේශනා කරනවා. තෘෂ්ණාව පවතිනවා නම් එතන සත්‍යයක් ඉපදෙනවලු. දැන් අපට ප්‍රශ්නයක් එනවා විදර්ශනා වඩන්න කලින් තෘෂ්ණාව කියන්නේ මොකද්ද? අපේ තෘෂ්ණාව අනන්ත අප්‍රමාණ ආලා තියෙනවා දැනගෙන තියෙනවා. නමුත් මේ වෙනකොට අපේ රාත්බෝධියට අදාළ වෙන පරිදි මේ කියන තෘෂ්ණාව નિවැරදිව තේරුම් ගත්තද කියන එකත් ප්‍රශ්නයක්. ගොඩාක් කට්ටිය බත් වළඳනවා. බත් වළඳුවාට ඒගොල්ලෝ දන්නේ නැහැ මේ මොන ආලද්ද මාස කීයෙන්ද මේක වගා වෙන්නේ කොයි කාලෙද මේක කපන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. වෙයි බත් වලනවා. ඒ වගේ එළුනේ තෘෂ්ණාව කිව්වම අපි හිතනවා මේවා පිළිබඳ මොන හරි එකක් වෙන්න ඇති කියලා අපි එකක් හිතනවා. හැබැයි කෙලස් කියලා දන්නවා. තෘෂ්ණාව යනු කෙලෙසය. හැබැයි තෘෂ්ණාව කියලා කියන්නේ දැඩි ආසාවක්, ආදරයක්, ප්‍රේමයක්, ලෙංගතුකමක්, සෙනෙහසක් ලෝභයක්, ద్వේෂයක්, රාගයක් මෙන්න මේම කිව්වම අපට ලොකු ප්‍රශ්නයක් තෘෂ්ණාව කියන්නේ මේ මේම එකද? ඔව්. තෘෂ්ණාවේ ක්‍රියාකාරී ස්වභාවය එහෙම නැත්නම් තෘෂ්ණාවට තෙන විවිධ නම් තමයි මේවා. අපි කෙනෙකුට ආදරේ නම් ඒක තෘෂ්ණාවක්. ඒ තෘෂ්ණාව හේතුවෙන් අපි ඉපදෙනවා. කෙනෙකුට ලෙන්ගතු නම් ඒ ලෙන්ගතුකම තෘෂ්ණාවක්. අපි හිතනවා අනේ මේව ආදරෙන් කතා කරන එක ඉතින් ඒක හොඳයි නේ ගුණයක් නේ. ඉතින් ආදරෙන් කතා කරපු ආදරවන්තයෝ තමයි නැවත ඉපදෙන්නේ වෙන කවුද ඉපදෙන්නේ? හැමෝම කියනවනේ ලෝක සත්‍යයට ප්‍රේම කරන්න කියලා. ඒ නිසා මමත් ප්‍රේම කරනවා. ප්‍රේම කරපු කට්ටිය තමයි මේ ඉපදිලා ඉන්නේ. වෙන කවුද? අපි ඉතින් පොඩි අයට ලොකු අයට වැඩිහිටි අයට ලෙඩට අනුකම්පා කරන්න එපා. අනුකම්පාව නිසා තමයි මේ ඉපදිලා භූමිකම්පාව බවට පත් වෙලා ඉන්නේ. නිවන් දකින්න කෙනා මේ කියන තෘෂ්ණාව කියන ධර්මතාවයෙන් නිදහස් වෙන්න ඕනේ. තෘෂ්ණාව අපි තුල පවතිනවා කියලා කියන්නේ තෘෂ්ණාව තුල අපි පැවතෙනවා කියලා කියන්නේ ඉපදීම අනිවාර්යයි. අපි හැමෝගෙම ඉලක්කය මේතරම් ජීවිතේ කැප කරලා වේසමාන්සි වෙලා මේ වඩන මාර්ගයේ තියෙන එකම බලාපොරොත්තුව රාහත් වෙන එක. රාත් වීමට තියෙන එකම බාධාව තමයි මේ තෘෂ්ණාව. විදර්ශනා භාවනා යෝගියා එහෙම නැත්නම් විදර්ශනාව පුහුණු කරන තාපසයා මේ කියන විදර්ශනාව ඒක තුළ පවතින මේ තෘෂ්ණාව තෘෂ්ණාවට විසඳුමක් නෙදෙන්නේ කියන එක මනාකොට තේරුම් ගන්න ඕනේ. විදර්ශනාව කියන්නේ මොකක්ද කියන එක එනම් අපට විවිධ ගතිගුණ වලින් විවිධ මානසිකත්වයන් තුලින් මේ කියන තෘෂ්ණාව අපි තුල පවතිනවා. අපි ඒ කියන තෘෂ්ණාව තුල පැවතෙනවා. මෙන්න මේක අයින් කරන්න ඕනේ. ඉපදීම නවත්තන්න. ඒකට තමයි විදර්ශනාව කරන්නේ. මේකත් විදර්ශනාවට කරන නිර්වචනයක්. එනම් මේ විදර්ශනාව කියලා කියන්නේ විදහා දැක්ම. විදහා දකිනවා. මොනවද දන්නේ දකින්නේ? කෙලෙස්. කෙලෙස් කියන්නේ මොනවද? ඉපදීමට හේතු, දුකට හේතු, සංසාර පැවැත්මට හේතු මෙන්න හේතුව තමයි විදහා දකින්නේ. එහෙනම් අපි මේකෙන් හේතුඵල ධමයට අදාළ එකක් මේ කරන්න යන්නේ. හේතුඵල ධමයට අදාළ කාරණාවක් මේ ගවේෂණය කරන්නේ. අනන්ත අප්‍රමාණ ඉපදීමට හේතු අපි ළඟ තියෙනවා. අනන්ත අප්‍රමාණ පැවැත්මට හේතු අපි ළඟ තියෙනවා. අනන්ත අප්‍රමාණ සංසාර දුකට හේතුත් අපි ළඟ තියෙනවා. මේවා විදහා දකින්නට ඕනේ. කොහොමද විදාහ දකින්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට දෙන සරල උත්තරය තමයි ඒ කෙලෙසය ක්‍රියා විරහිත වෙනකම් ඒ කෙලෙසිය තුල පවතින ඉපදීම නැති වෙනකම් ඒ කෙලෙසිය තුලින් අපට ඇතිවන බලපෑම අවම වෙලා නැති වෙනකම් ඒක විදර්ශනා කළ යුතුයි උදාහරණයකට ද්වේෂයක් අපි තුල පවතිනවා සහෝදර සංඝයා පිළිබඳ දායකයා පිළිබඳව මේ රක්ෂිතයේ පිළිබඳව අපේ මානකම පිළිබඳව අපේ උපසම්පදාව පිළිබඳව වත්පිළිවෙත් පිළිබඳව අපර පොඩි ද්වේෂයක් ඇති වෙලායි හැමදාම දානශාලාව අතු ගන්නවා හැමදාම වත්පිළිවෙත් කරනවා හැමදාම පිණ්ඩපාත යනවා වළඳනවා පිණ්ඩපාත යනවා වළඳනවා කෙලවරක් නැහැ මේක හැමදාම වැඩිහිටියන්ට වැඳලා වැඳලා බැරි ගෑයිලා තියෙන මේකට කෙලවරක් නැහැ මේකට මෙන්න මේ වගේ ද්වේෂයක් තියෙන්න පුළුවන් මේ ද්වේෂය තෘෂ්ණාවක් තමයි අපි දන්නේ තෘෂ්ණාව කියන්නේ වෙන එකක් ද්වේෂය කියන්නේ වෙන එකක් කියලා. තෘෂ්ණාව ක්‍රියා කරන ස්වභාවයක් මේ ද්වේෂය, රාගය, ක්‍රෝධය, කාමය, ආදරය, සෙනෙහස, ආලය, ලෙඟතුකම, සාංකාව, කම්පාව මේ ඔක්කොම තෘෂ්ණාවේ ක්‍රියාකාරී ස්වභාවයන්. අර පාම් පිටි වලින් ඇදුවත් පාම්මයි කියලා පිටනවා නෑ. ඥාන කතා දන්නත් පුළුවන්. පාම් පිටි වලින් බනිස් හදන්නත් පුළුවන්. පාම් පිටි වලින් පාප් හදන්නත් පුළුවන්. මොනවා ඇදුවත් ඒ පාම් පිටි වලම තවත් එක්තරා ස්වභාවයක් නිසා පාම් පිටි නෙමෙයි කියන තැනට අපට එන්න බෑ. එහෙනම් මේ කියන විදර්ශනාව කොහොමද අපි සිදු කළ යුත්තේ කියලා බැලුවොත් අපි දකින හැම රූපයක් තුළම මේ කියන තෘෂ්ණාව පවතිනවා. කොච්චර අපි නැහැ කිව්වත් ඔච්චර අපි අත්හැරියා කියලා කිව්වත් මොනතරම් අපි ඒවා අත්හැරලා නිදාසලා ඉන්නේ කියලා කිව්වත් අපි දන්නේ නැහැ අපි තාම තෘෂ්ණාව ඒක තුළ නඩත්තු කරන බව. සැබවින්ම තෘෂ්ණාවෙන් නිදාසෙච්ච කෙනා රහතෙක්. රහතෙක් නොවන කෙනා ඒකාන්ත වශයෙන්ම මේ කියන ධර්මතාවයට අසු වෙනවා නැත්නම් අසු වෙලා ඉන්නවා. එහෙනම් අපි පරිභෝජනය කරන භාණ්ඩ තුල අපි දෛනිකව ගත කරන ජීවිතය තුල අනන්ත අප්‍රමාණ මේ කියන තෘෂ්ණාව තියෙනවා. අපි තුල අටගත්ත පටිගය අපි කොහොමද ගවේෂණය කරන්නේ කියලා බැලුවාම මේ භික්ෂුව මට බැන්නා මේ භික්ෂුව මට නිඳා කළා මේ භික්ෂුව මට විරුද්ධව චෝදනා කළා මෙන්න මේ වගේ අමනාපයක් තිබුණාම එයා චෝදනා කළා නිදාගෙන ඉන්න කෙනෙකුටද එයා දොස් කිව්වා භාවනා යෝගී වෙන්න තාපතේකටද නෑ එයාගේ දෝෂේ මොකද්ද එයාගේ චෝදනාව මොකද්ද කියලා බැලුවාම අපිනුත් වරදක් තියෙනවනේ අපේ දුර්වලකමක් තියෙනවානේ. එහෙනම් මගේත් වරදක් තියෙනවා. එයා පමණක් විතරක් නෙමෙයි මමත් වැරදි කිනක පළවෙනි විදර්ශනාව. මේ තෘෂ්ණාවේ බලය 125ක් අඩු වෙන තැනක් මේක. මෙන්න මේ විදහා දැකීම කෙලෙස් නිරෝධ වෙනකම් කෙලෙස් වල බලය අඩු වෙනකම් කෙලෙස් නැති වෙනකම් මේ දකින්න දැක්ම තමයිලෝ විදර්ශනා භාවනාව කියලා කියන්නේ. මගේත් වරදක් තියෙනවා මගේ වරද නිසා තමයි මේක උනේ කියලා දැනගත්ත ගමන්ම අර කෙලෙස්යේ බලය අඩු වෙනවා. උන්වහන්සේ බැන්නා නෙමෙයි මට මම බැනගත්තා මේක අලුත් දැක්මක්. මෙච්චර කාලයක් අපි එහෙම දැක්කේ නෑ. මගේ කර්ම ඉවර වෙනවා. මගේ අකුසලයේ ගෙවෙනවා. මගේ කර්ම ගෙවා ගන්න උන්වහන්සේ උදව් කරනවා. මෙන්න මේ විදිහටයි අපි දැක්කේ විදර්ශනාව තුළින් අලුත් විදිහට අපි දකිනවා. උන්වහන්සේ බණිනවා නෙමෙයි මට මම බැන ගන්නවා. මගේ කර්මය මට බනිනවා මමයි මට බැනගන්නේ ඇයි එයා සතරමා භූත මම සතරමා භූත මෙතන තියෙන්නේ කර්මයක ක්‍රියාකාරී ස්වභාවයක් විතරයි කර්මයක් ක්‍රියාත්මක වෙනවා ඒ කර්මය නිසා අපි දුක සැප විඳවනවා. ඒ විඳවන එක තුළින් නිදහස් වෙන්න සමහර කට්ටිය උත්සාහ කරනවා සමහර කට්ටිය ඒක තුළ පදිංචි වෙනවා. මුළු ලෝක සත්‍යයටම මේක තමයි වෙලා තියෙන්නේ. මේ කාරණාව තුළ <clears throat> භාවනා යෝගියා ගවේෂණය කළ යුත්තේ ද්වේෂයක් ඇති වුණාම ද්වේෂය ඇති වුණා නෙමෙයි ද්වේෂය ඇති වුණා නෙමෙයි. ද්වේෂය Taman තුළ තිබුණා. බලන්න යා දකින්න විදිය. තිබිච්ච දේ මතු වුණා. අපි වලක් ආරනකොට අඩි 20 25 කියලා ගැඹුරට ඒ වල හාරගෙන බයිනකොට වතුර එනවා. අපි කෑ ගන්නවා වතුරාවා වතුරාවා උල්පතක් මතු වුණා උල්පතක් මතු වුණා කියලා. ඇතුළේ ඉන්න කට්ටියට හරියට පෑදිලිව කාරණාව තේරිලා නැහැ. උඩ සන්තෝෂයෙන් කෑ ගන්න කට්ටිය ඒ කට්ටියට තේරුණත් නැහැ පෑදිලිව. කාරණාව භූගත ජලය කියන ජලය පොළොව යට තිබුණා. තිබුණා. පස්වන ඝනත්වය නිසා ඒ පීඩන නිසා ඒකට මතුවෙන්න අවස්ථාවක් නොතිබුණා. පොළව කැණීම් කරලා ඒ බර පීඩණය ඒ පස්කුට්ටි අයින් කරපු නිසා අර තිබිච්ච වතුර ටික මතු වුණා. අපි වතුර මතු කළා නෙමෙයි අර තිබිච්ච ටිකයි මතු වුණේ. මේ විදර්ශනා කරන ක්‍රමලු මේවා. අපිට යම්කිසි ක්ලේශයක් ඇති වුණාම ඒ ක්ලේශය නේද අපට ඉපදීමට හේතුවක් වෙන්නේ. ඒක නේද දුකට හේතුවක් වෙන්නේ. අන්න ඒ ක්ලේශය මේ ආකාරයට ක්‍රමානුකූලව විදර්ශනා කරලා ඒ කෙලෙස් වල තියෙන බලය අඩු කරලා ඒ කෙලෙස්ය තුලින් අට ගන්නා වූ ඉපදීම නැති කරන්න ඕනේ නැති වෙනකන් ඒක ක්‍රමානුකූල කොටසින් කොටස ගවේෂණය කරන්න ඕනේ ඒකට විදර්ශනාව කියලා කියනවා අසුවලා මට බැන්නේ නෑ මම්මයි මට බැනගත්තේ නින්දාව අපකීර්තිය විවේචනය උන්වහන්සේ කළා නෙමෙයි මගේ අදුවට මගේ දුර්වලකමට එහෙම විවේචනයක් නින්දාවක් තිබුණා මේ සතරමා භූතය ඒ තිබිච්ච දේ මතු කළා ඕම් අලුත් දැක්මක් ඒක තිබුණා මට මේ ආකාර නින්දාවක් ලැබෙන්න තිබුණා. ඇයි මගේ අර වගේ අසත්පුරුෂ ගතියක් තියෙනවා. මේ වගේ විවේචනයක් මට ලබන්න තිබුණා හේතුව ඒ වගේ දුස්සීලකමක් මන් තුළ තිබුණා වැඩිහිටියන්ගෙන් අපාස ලබන්න මට තිබුණා ඒකට හේතුව මගේ කිසිම විනය සංවරය මොකවත් නැහැ මේ වගේ කලබලකාරී චරිත ස්වභාවයන් මන් තුළ තිබුණා ඒ නිසා ඒම නිന്ദා අපාස මට ලැබෙන්න තිබුණා මෙන්න මේ ජීවියා තුලින් එක මතු වුණා හැමතැනම භූගත ජලය තියෙනවා. කොතනින් හරි තැනකින් අපි හාරලා එක මතු කරනවා වාගේ මෙන්න මෙතනින් මේ කටෙන් එක මතු වුණා. බලනකොට බැනලා නැහැ කවුරුත්. බැනුමක් තිබුණා. ඒ තිබිච්ච බැනුම මතු වුණා. නින්දාවක් තිබුණා. ඒ තිබිච්ච නින්දාව මතු වුණා. අපාසයක් තිබුණා ඒ තිබිච්ච අපාසය මතු වුණා බලන්න විදර්ශනාව කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. ඇති වෙන්න තිබිච්ච වෛරය නිරෝධ කළා. ඇති වෙච්ච පටිගය නිරෝධ කළා. द्वේෂය සමතලා කළා. අර ඩෝසරය දාලා කන්ද සමතලා කරනවා වගේ අර තිබිච්ච භයානක ස්වභාවය, දබර වෙන ස්වභාවය, ඝාතනය කරන ස්වභාවය සාමාන්‍ය සිද්ධියක් බවට පත් කළා. මේක තමයි ගවේෂණය කරනවායි කියලා කියන්නේ. විදර්ශනා භාවනා යෝගියා කෙලෙස් විදර්ශනා කරනවා කියලා කියන්නේ මෙන්න මේකලෝ. එයා තුනී කරනවා. මෙන්න මේ ව්‍යායාමය අපේ ජීවිතයේ අපේ ඉපදීමට බාධකයක් වශයෙන් තියෙන සියලුම කෙලෙස් වලට එකින් එකට කළ යුතුයි. සෑම කෙලෙසයක්ම මේ විදියට විදර්ශනාව කියන ක්‍රමවේදයට ගොදුරු කළ යුතුයි. භාවනා යෝගියා එහෙම නැත්නම් තාපසයා මේ කින ක්‍රියාවලිය කරනකොට එයා ක්‍රමානුකූලව අර බැලුම් බෝලයක් වාගේ මේ මහා බරතින කය අපාසුවෙන් නඩත්තු කරන කය සෑල්වටපත් වෙනවා. මේ කය පුදුමාකාර විවේකයටපත් වෙනවා. එයා මේ ලෝකේ ඉන්නවා අපිට පේනවා නමුත් එයාට දැනෙනවා ඉතියට වැඩක් නැහැ කිසිම ඇඟීමක් නැහැ ඉරියව්වක් නැහැ චලනයක් නැහැ මොකවත්ම දැනෙන්නේ නැහනේ ඇයි නින්දාව දැනෙන්නෙත් නැහැ ප්‍රශංසාව දැනෙන්නෙත් නැහැ ලාභයක් එයාට දැනෙන්නෙම නැහැ පාඩුවක් එයාට දන්වන්නම බෑ කිසිම දෙයකට කැමති නෑ. හැබැයි කිසිම දෙයකට අකමැතිත් නෑ. බලන්න ඒ වගේ ආර්ය ජීවිතයක් මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා අපේ ජීවිතය තුළ ගොඩනගෙනවා නම් අද අපට නැත්තේ එවැනි ආර්ය ජීවිතයක් නේද? මේ කියන විදර්ශනාව යම්කිසි භාවනා යෝගියෙක් වඩනකොට එයාට රාගයක් ඇති වුණොත් එයාට වැරදෙන පළවෙනි තැන තමයිලු ඒ රාගයට කැමති වෙන එක. කාම කැඳීමක් ආවා. එහෙම නැත්නම් ඒ පිළිබඳ මොනවාරි චේතනාවක් ආවා කියනකොට පළවෙනිම වැරදෙන තැන තමයි ඒ චේතනාවට සිතවිල්ලට ඇඟීමට කැමති වෙන එක. ඉපදීමට අකමැති වෙන්න ඕනේ පිරිණිවන් පාන්න කැමති වෙන්න ඕනේ. මේක තමයි තාපසයෙක් තුල භික්ෂුවක් තුල භාවනා යෝගියෙක් තුල අනිවාර්යෙන් තිබෙන්න ඕන චිත්ත ස්වභාවය. ඉපදීමට අදාළ හැම හේතුවකටම අපි විරුද්ධ වෙන්න ඕනේ. බැනගෙන ඉපදෙනවනාගේ බැනගන්නකට විරුද්ධ වෙන්න ඕනේ. අපාස කරගෙන ඉපදෙනවා නම් ඒ අපාස කරගෙන ඉපදෙන එකට විරුද්ධ වෙන්න ඕනේ. අසංවරකම තුලින් ඉපදෙනවා නම් ඒ අසංවරකම තුලින් ඉපදීමට විරුද්ධ වෙන්න ඕනේ. එලාදකීම තුලින් ඉපදෙනවා නම් එලාදකීමෙන් ඉපදීමෙන් විරුද්ධ වෙන්න ඕනේ. මේක තපස් ස්වභාවය, තපස් මානසිකත්වය මේක ඇති කරගන්න ඕනේ. මෙන්න මේ භාවනා යෝගියා තමන් තුළ හටගත්තා වූ රාගය කුමක් නිසා හටගත්තද කියලා බලන්න ඕනේ. බලනකොට යාට තේරෙනවා පිණ්ඩපාත යත උදේ ගියා වැරට ගියා ළමෙන් හැඳගෙන හිටියා දෙමින් කලිසමන් පුදුමාකාර තද ගතියක් ඉර ගතියක් ඒ කය එළියට කැපිලා පේනවා එයාගේ අංගපසංග එයා උලුප්පල පෙන්නනවා මේ මේක තමයි මගේ කගේ ඇදරුව කියලා ඒක දැකපු නිසාලු මේ රාගය ආවේ එහෙනම් රාගයට හේතුව එවැනි රාගික මානසිකත්වයක් ඇති වෙන්න හේතුව තාපසයා විනිවිද දැක්කා බොහොම ශ්‍රේෂ්ඨයේ උත්තමයා ඒක දැකපු ගමන් එයාට තේරුණා එහෙනම් මේ ඇඳුම නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් මේක එහෙනම් කඩවල වල හැමතැනම රැඳුම් එල්ලනවනේ ඩෙනිකල් සම්පූර්ණයෙන්ම එල්ලලා තියෙනවා කවදාවත් රාගයක් ඇති වෙන්නේ නැහනේ රෙදි වලට රාගය ඇති වෙලා මිනිස්සු රෙදි වඩා ගන්න රෙදි අරගෙන දී කියන්නේ මොකද්ද මේ ඇති වෙච්ච ප්‍රශ්නය එහෙනම් ඒ රෙදි තුල යම්කිසි සත්වයෙන් පුද්ගලයෙක් බැහැගෙන ඉන්නවා අන්න ඒ නිසා ඇති වෙච්ච ප්‍රශ්නයක් කය පිළිබඳව අපට තෘෂ්ණාවක් පිනනවා මාංශය පිළිබඳව තෘෂ්ණාවක් තියෙනවා හැඩරුව පිළිබඳව තෘෂ්ණාවක් තියෙනවා එයාගේ තරුණකම පිළිබඳව තෘෂ්ණාවක් තියෙනවා එයාගේ විලාසිතා පිළිබඳව තෘෂ්ණාවක් තියෙනවා කියන මේ දැකපු මානසිකත්වය තුල තෘෂ්ණාව අටගන්න හේතු වෙච්ච කාරණා එකින් එකට එකින් එකට විදර්ශනා කරනවා කරලා ඒ විදර්ශනාව තුළින් එකින් එක එකින් එක බලය අඩු කරනවා. විලාසිතා ටික අයින් කරුවාම එයාගේ කයට වෙන දේ දකිනවා. මූණේ තියෙන සායන් ටික, කටේ තියෙන සායන් ටික, හොණ්ඩ මෝතර ටික අයින් කරාම අර අපායට ගාපු පෝස්තරයක් වාගේ. ඕනම රෝරජින ඕනම නිලියක් දැක්කාම එයා උදේ පාන්දර නිදාගෙන නැගිටලා ඉරියරිනකොට මිනිසුන්ට මාන වෙන්න හිතනවා ඒ තරම් කොණ්ඩේ කඩම්බටලා මූණ විරූප වෙලා කබ ඒ දාඩිය මහා විරූප ස්වභාවයක් ලෝකෙට රු රජින කියලා පේන්න ප්‍රියමනාප වෙන්න පැය තුනක්වත් යනවා. ඒක නැවතේ සායන් ටික සේරම ගාලා යාවයා වෙනස් කර ගන්න ඕනේ. මේක තමයි ඇත්ත ස්වභාවය. මේ ලෝකේ හැමතැනම තියෙන රඟපෑමක්. මිනිස්සු ලස්සනට අඳින්න උත්සාහ කරන්නේ එයා ලස්සන නැති නිසා. මිනිස්සු මූණවල් ලස්සන කරන්නේ එයාගේ මූණ ලෝකෙට අවලස්සන නිසා. මිනිස්සු කොණ්ඩ වලට මෝස්තරා දාන්නේ එයාගේ කොණ්ඩ මේ ලෝකෙට අවලස්සන නිසා. මිනිස්සු රූපලාවන්‍ය කියන ඒ මාධ්‍ය පීඩ පතන්නෙම එයා ලෝකෙට අවලස්සන නිසා මෙන්න මේ කාරණා ටික දකින්න ඕනේ. එහෙනම් මම රැවටිලා තින්නේ ඇත්තටම කාන්තාවකට නෙමෙයි එයාගේ රූපලාවන්‍යට. එහෙනම් සායම් වලට රැවටිච්ච ස්වභාවයක් මේක. ඇත්තටම මම රැවටිලා තින්නේ කාන්තාවකට නෙමෙයි. එයා ඇඳගෙන ඉතපු ඇඳුම් වලට, ඒ මෝස්තර වලට මේක දකින්න ඕනේ. ඇත්තටම මම රැවටිලා තින්නේ කාන්තාවකට නෙමෙයි යාගේ තරුණකමට. බලන්න මේක විදර්ශනා වෙනකොට දැන් යාළ තේරෙනවා. සායන් ටික නෑවාම යනවනේ. ඇඳුම් ටික පරණ වෙනවනේ. ඒවා අයින් කරනවනේ. තරුණකම වයසට යනවනේ. එහෙනම් මොකටද මම මේ රාගය ඇති කරගත්තේ? කුමක් නිසා අටගත් එකද මේ තෘෂ්ණාව කියලා බැලුවාම එයාටම ලැජ්ජයි. එයාට දැනුයි තේරුනේ මේක ඇත්තටම තියෙන එකක් නෙමෙයි මෝහයක් නිසා මුලාවක් නිසා ඇත්ත ඇත්ත හැටියට දැකපු නැති නිසා නිවැරදිව දකින්න බැරි වෙච්ච නිසා අටගත් දෘෂ්ටියක් මේක දැන් අර වෛරයට මොකද්ද උනේ? ඒක අර භික්ෂුවගේ අඩුපාඩු දැක්කාම මට නම් බැනගන්නවයි කියලා දකිනවා. බනිනවා නෙමෙයි ඒ බැනුම තිබුණා මෙයා තුලින් මතුණා කියලා දැක්කාම අර द्वේෂය අපේ අවසරයක් නැතුව පලා ගියා වාගේ මේකින රාගයත් අපේ අවසරයකින් තොරව පලා යනවා ඇයි තරුණකම නිසා රාගය ඇති වෙන්නේ තරුණකම වයසට යනවා ඒක ස්ථිර එකක් නෙමෙයි එයාගේ විලාසිතා ටික පැම්පාස් වුණාම නැති වෙනවා ඒක සායන් ටිකම් රසායනික ද්‍රව්‍ය ටික තැවරීමක් ඒක ස්ථිර එකක් නෙමෙයි ඒක తాවකාලික ඒක දැක්කාම ඒ නිසා අටගත් ඒ රාගය අතුරුදාම් වෙනවා ඇඳුම් නිසා, ඒ හැඩරුව නිසා ඇතිවෙච්ච එකක්ද? ඒ ඇඳුම වෙනම දැක්කාම, ඇඳුම් වලට එහෙම රාගයක් නැහැ කියලා දැක්කාම ඒකත් අතුරුදන් වෙනවා. තාපසයා නැවත අර තැම්පත් ස්වභාවයට ඒ කියන විවේකයටපත් වෙනවා. මෙන්න මේ විදිහට අර කෙලෙස් වල බලය අඩු කරන කෙලෙස් වල ඝනත්වය ධාර්තාව අඩු කරන ඒ කෙලෙස් වලින් ඉපදෙන්න දෙන වාරගාන නිරෝධ කරන ධර්මතාවය පුණුව තමයි විදර්ශනාව කියලා කියන්නේ. මෙන්න මේ ආකාරයට අපගේ ජීවිතේ ඉපදීමට හේතු වෙච්ච සෑම කෙලෙසයක්ම ගවේෂණය කරන්නට ඕනේ. හැම කෙලෙසයක්ම ගවේෂණය කරලා ඒ කෙලෙසයන් වල තිබෙන ධාරිතාව එහෙම නැත්නම් ඉපදීමේ ස්වභාවය නැති කරන්නට ඕනේ. මේ පුණුව අපි කමඨාන වශයෙන් වඩන්නට ඕනේ. සමහර වෙලාවට මේ කියන රාගය නැති වෙන්න පුළුවන් මේ කියන ద్వේෂය නැති වෙන්න පුළුවන් එහෙනම් ඇයි මම රාත්තුන් නැත්තේ කියන ප්‍රශ්නය වම අපේ සිත කියයි මෙතන දෝෂයක් තියෙනවා අතන දෝෂයක් තියෙනවා මේ විදිහට ජීවත් වෙන ජීවිතයේ දෝෂයක් තියෙනවා ඉතුවාකාරකම තියෙනවා උඩඟුකම තියෙනවා මාන්නය තියෙනවා මේවත් ඒ කියන තෘෂ්ණාවල් තමයි ආදරයේ සෙනෙහස කම්පාව ලෙන්ගතුකම ප්‍රේමය මෙන්න මේ කියන ඒ ධර්මතාවයන් වගේම තමයිලු ඒ කියන ඊතුවක්කාරකම උඩඟුකම ආහංකාරකම මහාන්‍ය කියන ඒ ගතිගුණන් ඒවත් ඒ කියන තෘෂ්ණාවම තවත් එක්තරා ක්‍රමයක ක්‍රියාකාරී ස්වභාවයක් ඒක ලෝභය මසුරුකම තෘෂ්ණාවේ ස්වභාවයක් නම් මාන්නයේ ඉතුවක්කාරකමත් මසුරුකමක් නේද? ඒක එින්ද නේද අපේවා ආරක්ෂා කරන්නේ, පෝෂණය කරන්නේ, නඩත්තු කරන්නේ. වත්කම තමයි අපේ මාන්නය අපට වත්කම තමයිලු සම්පතක් තමයිලු හිතුවක්කාරකම අපට මේක තෘෂ්ණාවේ එක්තරා ස්වභාවයක් තාපසයා තමන්ගේ ජීවිතය තුළ මේ කියන ධර්මතාවයන් එකින් එකට දකින්න ඕනේ. මම ගුරුවරයාට කීකරු වෙනවද? ශාසනයට කීකරු වෙනවද? උපාධ්‍යායට කීකරු වෙනවද? ගෞතම බුදුහාඳුරන්ගේ ආඥාවට කීකරු වෙනවද? මගේ මානකමට සීලයට විනයට මං කීකරු වෙනවද? ස්ථානයට කීකරු වෙනවද? වැඩිහිටියන්ට කීකරු වෙනවද? කමඨානට කීකරු වෙනවද? මෙන්න මේ කාරණා දැක්කාම අපේ අකීකරුකම අපට පැහැදිලියි. අපේ ඊතුවක්කාරකම උඩඟුකම අපට පැහැදිලියි. කවුරුරි මොනාරි කිව්වම උන්වහන්සේ කියන දේවල් ආන්න නෙමෙයි මම මානවනේ. අතු ගන්න කියලා කිව්වම අතු ගන්න නෙමෙයි මම මානවනේ. අවවාද කළාම එක එක්කෙනාගේ බැනුම් ආගෙන බත් ගන්න ඉන්න මම කැමති නෑ මම මේම මානකමක් නෙමෙයි මම කරන්නේ. එක එක්කෙනාගේ බැනුම් ආගෙන ජීවත් වෙන්න මානකම් කරන්න අවශ්‍ය නෑ. මේව මොනවද මේ ඔක්කොම මාන්නය. ඇයි බැනුම් ඇහුවා මොකද? නිന്ദා ලැබුවාම මොකද? අපහාස ලැබුවාම මොකද? ඒවා තමයි අපේ චරිතය නිවැරදි කරන ධර්මතාවයන්. දින දෙකෙන් දෙකට අපි සිවුරු හොදනවා වාගේ හැමදාම උදෑසන අවසට දත්මැදලා මූණ සෝදලා පිරිසිදු වෙනවා වාගේ මේ නිന്ദා අපහාස බැනුම් විවේචන මේ තාරණ පීඩන හැම එකක්ම අපිව පිරිසිදු කරනවා අපේ මානකම පිරිසිදු කරනවා අපේ පාරමිතාව තව තවත් ශක්තිමත් කරනවා ඇයි මේ විදර්ශනාව අපට වැටෙන්නේ නැත්තේ අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මෙවැනි විදර්ශනාවන් අත්හැරිලා තියෙනවා බාලයෙක්ගෙන් බැනුම් ගන්න කීයටවත් අපි කැමති නෑ. ආගන්තුක භික්ෂුවක් ඇවිල්ලා අපිව හදනවා නම් දොස් කියනවා නම් කීයටවත් අපි කැමති නෑ. ගුරුවරයාගේ කුටි හරි කනවා. ඒක එක්කෙනාගෙන් බැනුම් ආගෙන මට ඉන්න බෑ. ඕම මානකම් කරන්නේ නෑ මම කියලා. ගත්ත පාත්‍රේ ගියා. එයා ගියේ කොහෙද? අර අසවල් තේනාසනයටද නෑ. එයා ගියේ සසරට. එයා ගියේ තවත්මට එයා ගියේ දුකට එක්කෝ අඩුපාඩු අපි හදන්න ඕනේ එහෙම නැත්නම් වෙන කෙනෙක් අදනවට ඉඩ දෙන්න ඕනේ දෙකම දෙන්න නැත්නම් ඒ මානකම මොකටද ඒ මිනිස් ජීවිතේ මොකටද තාපසයා තමන්ගේ අඩුපාඩු අවංකව නියතමානීව යථාර්ථාත්ව හදා ගන්නවා ඒ වගේම තව කෙනෙක් තමන්ගේ අඩුපාඩු දුර්වලකම් හදනවා නම් ඒකත් නියතමානීව පිළි අරගෙන එයාට හදන්න අවසරය දෙනවා බලන්න මොනතරම් ඉක්මන්ද කියලා එයාගේ නිවීම මේ ගුණය අපි තුල නැත්තම් මේ කියන මානසිකත්වය අපි තුල නැත්තම් ඒ කියන්නේ අපි තාම විදර්ශනා වඩන්නේ අපි තාම නිවීම පුරුදු කරන්නේ අපි තාම ඉපදීම නවත්තන්න කටයුතු කරන්නේ තාම ඉපදෙන තැන ඉන්නේ තාම දුක් විඳින තැන ඉන්නේ මෙන්න මේ කියන ධර්මතාවය සෑම කෙලෙස්යකටම අපි පුරුදු පුහුණු කරන්න ඕනේ හැම දුර්වලකමකටම පුරුදු පුහුණු කරන්න ඕනේ හැම මොහොතක් ගානේ හැම මොහොතක් පාසා අපි වඩන්න ඕනේ මෙතනින් මං ඉපදෙනවා මෙතනින් මං ඉපදෙනවා මෙතනින් මං ඉපදෙනවා කියලා විවිධ ක්‍රමවලට ඉපදෙන ධර්මතාවයන් අප තුළ මේ වෙනකොටත් ක්‍රියාත්මකයි ඒවා වෙන්වෙන් වශයෙන් දකින්න ඕනේ වෙන්වෙන් වශයෙන් විදර්ශනා කරන්න ඕනේ ඒ හැම කෙලෙසියක් තුලම හැම තෘෂ්ණාවක් තුළම ඒ ඉපදීමේ අවස්ථාව නැති කරන්න ඕනේ ක්‍රියා විරහිත කරන්න ඕනේ ඇසට පේන රූප එහෙම නැත්නම් භෞතිකය මේ විදිහට ගවේෂණය කළාම ඒ ගවේෂණය කරන ධර්මතාවය තුළින් විදර්ශනාව තුළින් ඇසෙන් ඉපදෙන අවස්ථාව අපට හයිමි වෙනවා. මෙතන වැඩ සිටින ස්වාමීන් වහන්සේලාගෙන් ඇසෙන් මට ඉපදීමක් නැහැ කියලා අවංකවම අත්උස්සලා කියන්න පුළුවන්ද කියලා කිව්වොත් කිසිම කෙනෙක් අත්උස්සන් නැහැ කියලා අපි දන්නවා. ඇයි? තාම මොන වර්ධයක් දැක්කම අනේ මේක ලස්සනයි මේක නවීන උපකරණයක් මේ පොතට පෑදිලිව හැිනවා මේ රෙකෝඩරේ කීයටද ගත්තේ කොහෙන්ද ගත්තේ කවුද දුන්නේ කොහෙද තියෙන්නේ මේවා මසුරුකම් නෙමෙයිද ලෝභය නෙමෙයිද තණ්හාව නෙමෙයිද මේවා තෘෂ්ණාවේ ක්‍රියාකාරී ස්වභාවයන් නෙමෙයිද බලන්න මේකක්වත් අපට තේරිලා නැහනේ නිවන් යන්න මොකටද උපකරණ නිවන් යන්න මොකටද බටුමුට්ටු? නිවන් දකින්න මොකටද වත්කම්? තාම ගවේෂණය වෙන්නේ අපේ මානකම. තාම විදර්ශනා වෙන්නේ අපේ කෙලෙස්. විදර්ශනා වෙන්නේ නැති නිසා අපි වටිනාකම් වලට, භෞතික දේවල් වලට, උපකරණ වලට, වස්තු වලට, සැපයට අනන්ත අප්‍රමාණ අවු වෙනවා. අවු වෙනවා කියලා කියන්නේ නැවත ඉපදෙනවා. නැවත ඉපදෙනවා. නැවත ඉපදීමට අපි තාම එකඟ වෙලා කටයුතු කරනවා. මේක සෑම තාපසයෙක්ම අවංකව පිළිගන්න ඕන ධර්මතාවය. බලන්න මොනතරම් දේවල් අපි තුල සැඟවිලා තිබිලා තියෙනවද හදන්න. දානයක් දකින්න බෑ. ව්‍යංජනයක් දකින්න බෑ අනේ මේක වටිනවා මේක ඖෂධයක් මේක වැඩිපුර ගන්නට ඕනේ හරයට ඒක ප්‍රශ්නයක් නැහැ තිබුණත් කයි අපිට කෑවොත් ඇති අපි අපිට අම්බුනොත් ඇති කියලා අපි එහෙම දකින්නවායි කියලා කියන්නේ මොනතරම් තණ්හාවක් අපි තුළ තෘෂ්ණාව ක්‍රියාත්මක වෙනවද තණ්හාව කියන්නේ තෘෂ්ණාවේ ක්‍රියාකාරී ස්වභාවයක් කෑදරකම තෘෂ්ණාවේ ක්‍රියාකාරී ස්වභාවයක් තෘෂ්ණාව ඉපදීමේ ක්‍රියාකාරීත්වයක් මේකයි විදර්ශනා කරන්න කිව්වේ. මෙන්න මේ අකුසලයන් වලින් නිදහස් වෙන්න මේ අකුසලයන් නිසා ඇතිවෙන ඉපදීමෙන් නිදහස් වෙන්න තමයි විදර්ශනාව අවශ්‍ය වෙනවා කියලා කිව්වේ. දානයක් දකින්නකොට අපේ ලෝභය අපට දැනෙන්න එපාය. බලන්න දිව දඟලනවා. මේක කනකම් ඉවසීමක් නැහැ සිතට. සිත කුඳුරනවා. සිත කොදුරනවා, දිව දඟලනවා. අනේ මේකද මගේ මානකම. ලුණු අඟුල් වලට මොනතරම් කෑදරද මම. රස වලට මොනතරම් ලෝභද මම. ආහාර පාන පිළිබඳව මොනතරම් රුචියක් නඩත්තු කරනවද මේකද මගේ මානකම මේකද මගේ විදර්ශනාව මේකද මා සංසාර විමුක්තිය වශයෙන් මාන වෙලා පුරුදු පුහුණු කරන්නේ Tamangen එක වතාවක්වත් මේක අහලා බැලුවද සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා විතරාපදාන තැනකින් යන්නෙම නෑ. එතන තැන්පත් වෙලා ඉන්නවා. එතන තමයි භාවනා කරන්නේ. ඇයි? විතරාපය දුන්නම තමයි යන්නේ. දායකයෝ විතර අප දාන්නේ දානශාලාවේ පොත්තු කොටන්නේ ආම්රට දෙන්න තමයි. ඒක දෙනකන් ඉන්නේ නෑ. දෙනකන් ඉවසීමකුත් නෑ. කොහොමද යාගේ මානකම, කෑදරකම, තණ්හාව, තෘෂ්ණාව, මසුරුකම. එයා දන්නේ නෑ. එයා තාම ඉදීම නවත්තන තැනද මේ ඉන්නේ. ඉපදෙන තැන. මෙන්න මේ වගේ දුර්වලකම් අඩුපාඩු රසයන් එක්ක ඒ ව්‍යංජන එක්ක දාහනයන් එක්ක තාම පවතිනවා ඒ හැම එකක්ම ඉපදීමට දුකට හේතුවක් ඒවා වෙන් වෙන් වශයෙන් ගවේෂණය කරන්නට ඕනේ තනි තනිව වෙන් වෙන් වශයෙන් දකින්නට ඕනේ ඒ හැමතෙම හේතුව දකින්න ඕනේ රුපියල් 25000ක් වටින දාහනයක් කළදුවත් වැඩක් නැහැ පැයයක් විතර යනකොට ඒක අසුචි. ඒ අසුචි ටික අපි පිඟානට ගත්තොත් ඉබල බලන්න තියා පලාතේ ඉන්නේ නැහැ. මේක තමයි ඒ දාණය තියෙන ඇත්ත ස්වභාවය. පිලුණු වෙනවා. ඕජාව ගලනවා, ගඳ ගන්නවා, පණුව ගන්නවා, පලාතින්න බැරි වෙනවා. අපි පවා ඒක ප්‍රතික්ෂේප කරනවා, අපාස කරනවා, ඒක අයින් කරන්න කියනවා, වල දානවා. මේක රස්නෙට තියෙන නිසා සුවඳට තියෙන නිසා වටිනවයි කියලා දෘෂ්ටියක් අපි තුළ පවතින නිසා ඒ කියන කෑදරකම මසුල්කම තණ්හාව ලෝභය අපි තුළ තාම පවතින්නේ බලන්න ඒ ආහාර පාන ගවේෂණය වෙන ඇටි මොනවා කෑවත් වැඩක් නැහැ ඒවා පහුවෙනිදට පැය 24න් අසුචි මේක දැක්කම කාලා වැඩක් නැහැ කියලා හිතෙනවා. ඒ වටිනාකම නිරෝධ වෙනවා. ඒ සුවඳ ග්‍රහණය වෙන්නේ අපට. අපි මේවා විදර්ශනා කරන්නේ මෝහය අපිව වසඟ කරගෙන මුලා කරගෙන ඒක දැක්ක ගමන් වෙවුලනවා කනකම් ඉවසීමක් නැහැ ඒක අසුචි වෙනවා වෙනක මතක නැහැ එහෙම ගවේෂණයක් සිදු වෙන්නේ ඒ නිසා අනිත් එක්කෙනාගේ පාර්සල තුදුරගෙන කනවා කොහොමද මේ කට්ටිය rahat වෙන්නේ? කොහොමද දුක නිවාගන්නේ? පැවැත්ම නිදාස් වෙන්නේ? මෙන්න මේ කියන ධර්මතාවය මේ කියන ගතිගුණ ටික මේ කියන මානසික ස්වභාවය නිවීමට ගැළපෙන විදිහට වෙනස් කරන්න විදර්ශනාව අපි හැමෝටම අවශ්‍යයි ඒක තමයි දැන් තියෙන එකම කමඨාන මේ සංසාර විමුක්තිය පිණිස අපි හැමෝගෙම ජීවිතවල මේ කින දුර්වලකම් අඩුපාඩු තියෙනවා මේ වගේ මානසිකත්වයන් තියෙනවා ලැබිච්ච දේ කාලා ඉවර නැහැ නොලැබිච්ච දේ ගැන ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙනවා මේක වළඳලා ඉවර වෙනකොට මේ කින කටවල් හතරක් පහක් ඉතුරු වෙනවා ඒක තේරුම් ගන්න අර අරකට ඕනේ මේකට ඕනේ අර කොක්කම ටික කාලදායි දන්නේ ඉක්මනට කාලා අරකට ගන්න ඕනේ කියලා මොනතරම් තණ්හාවක් මොනතරම් තෘෂ්ණාවක් අපි අපේ ජීවිතවල පරිස්සම් කරනවද ආරක්ෂා කරනවද හොඳට මනාකොට මේක ධාරණය කරගන්න තේරුම් ගන්න අවශ්‍යතාවය කියන්නේ තෘෂ්ණාවේ ක්‍රියාකාරීත්වය තමයි සීතලට මට ජැකට් එකක් අවශ්‍යයි ඔළුවට දාන්න ඉස්වසුමක් අවශ්‍යයි මේ වගේ සරප්පු දෙකක් අවශ්‍යයි මේ වගේ පාත්‍රයක් අවශ්‍යයි ඒකට මේ වගේ තවිකයක් අවශ්‍යයි මේ වගේ සිවුරක් අවශ්‍යයි ඒකට මේත මෙච්චර ප්‍රමාණයක් කඩ අවශ්‍යයි මේ වගේ පත්කඩයක් අවශ්‍යයි ඒ පත්කඩේට මේම මොහොතරයක් අවශ්‍යයි කියන්නේ තෘෂ්ණාවේ ස්වභාවයක් තමයි භාග්‍යතුන් වහන්සේ තවික පාවිච්චි කළා භාග්‍යතුන් වහන්සේ කටසිවුරු පාවිච්චි කළා භාග්‍යතුන් වහන්සේ මේ වගේ සරපු පාවිච්චි කළා භාග්‍යතුන් වහන්සේ මේ වගේ මෝස්තරයකින් ගැටයක් කපපෝ පත්කඩයක් පාවිච්චි කළා කියලා අපි කවදාකවත් අහලා නැහැ තාපසයා කියන්නේ සන්තුෂ්ඨ කෝච සුබරෝච ලදදේ සෑයීමටපත් වෙනවා තියෙන දේ සැනසීමටපත් වෙනවා ඒ මාර්ගය අපි ළඟ නැහැ නේද එවැනි ජීවිතයක් අපි ගත කරන්නෙත් නෑ නේද? එහෙනම් අපි හැමෝටම විදර්ශනාව අවශ්‍යයි. අපේ ජීවිතවලට විදර්ශනාවේ අවශ්‍යතාවය ඇති වෙලා තියෙන්නේ හේතුව මේ ලෝකයේ හැම අඩුවක්ම හැම කෙලෙසයක්ම ඒ ස්වභාවයෙන් නැති වෙන වෙන ස්වභාවයන් වලින් පවතිනවා. රාගය කියලා කියන්නේ කාන්තාව සම්බන්ධයෙන් පමණක් නෙමෙයි. රාගය කියන්නේ පොදු. ඒක සාමාන්‍ය කෙලෙසයක්. ඒ කෙලෙසේ ස්වභාවය තමයි විඳීමේ, විඳවීමේ, භුක්ති විඳීමේ උවමනාව. කාන්තාවක් විඳිනවා කාන්තාවක් භුක්ති විඳිනවා කියලා කියන්නේ ඒක තමයි රාගය කියලා අපි හඳුනාගෙන තියෙන්නේ. එහෙනම් වස්තුවක් විඳිනවා, වස්තුවක් භුක්ති විඳිනවා, ඒක පරිභෝජනය කරනවා කියන්නේ ඒකත් රාගයක් තමයි. එහෙනම් ස්ත්‍රියක් පිළිබඳව රාගය නෑ. හැබැයි වස්තුවක් පිළිබඳව ස්වභාවයක් පිළිබඳව රාගයක් තියෙන්න පුළුවන්. විඳීමේ, භුක්ති විඳීමේ, අයිතිකද ගැනීමේ උවමනාව එහෙනම් මේකින සෑම කෙලෙසයක්ම මේකින සෑම තෘෂ්ණාවක්ම ඒ ක්‍රියාකාරී ස්වභාවයක්ම විවිධ ක්‍රමවලින් අපේ ජීවිත තුළ අපේ චරිත තුළ තාම ක්‍රියාත්මකයි තාම පවතිනවා මේවා හඳුනා ගන්න ඕනේ ඒවට හේතු වෙන වෙනම ගවේෂණය කරන්නට ඕනේ ඒ තෘෂ්ණාවල ඒ කෙලෙස් වල ක්‍රියාකාරී ස්වභාවයන් ධර්තාවන් නිරෝධ කරන්නට ඕනේ මෙන්න මේ පුණුව අපගේ ජීවිතවල හැම මොහොතක් ගානේ සතර ඉරියව්වෙන් අපි සිදු කරන්නට ඕනේ. එහෙම නැත්නම් මේ භවෙත් ඉපදෙනවා. කලින් භවෙත් ඉපදුනා, ඊට කලිනුත් ඉපදුනා, ඊට කලිනුත් ඉපදුනා. ඒකට සාක්ෂිය දැන් ඉපදිලා ඉන්නවා. මේ කින තෘෂ්ණාව નિවරදි කරගත්තේ නැත්නම් මේ කින කෙලෙස් ටික නිරෝධ කරගත්තේ නැත්නම් මේ කින ඉපදීමේ පැවැත්මේ හේතු ටික නැති කරගත්තේ නැත්නම් ඒකාන්ත වශයෙන්ම නැවත ඉපදෙනවා නැවත කයකුත් නැවත නමකුත් හම් වෙනවා ඒ නාම රූප නඩත්තු කරන්න ජීවිත කාලෙම දුක් විඳවනවා මෙන්න මේ කින කාරණාවෙන් නිදාස් වෙන්න ඕනේ නම් ඒකින ධර්මතාවයෙන් අපේ ජීවිතය අපට මුදව ගන්න ඕනේ නම් දැන් ඉඳලා අපි කතා කරන හැම වචනයක්ම විදර්ශනා කරමු විදර්ශනාව යනු සතර සතිපට්ඨානය විදර්ශනාව යනු ආර්ය අෂ්ටාංග මාර්ගය මේ නිර්වචනය ඇයි මුලින් කිව්වේ නැත්තේ කියලා ඇහුවාම මේ නිර්වචනේ තේරුම් ගන්නත් අවබෝධයක් අවශ්‍යයි මොකද්ද මේ විදර්ශනාව කියන්නේ සතර සතිපට්ඨානය කියන අලුත් නිර්වචනයක් දුන්නේ. පඨවි මට්ටමින් අපි ගවේෂණය කරනවා පඨවි මට්ටමින් විදර්ශනා කරනවා මේ නාමය කොහමද ඉපදීමට හේතුවක් වෙන්නේ මේ භෞතිකය කොහමද ඉපදීමට හේතුවක් වෙන්නේ මේ භාණ්ඩය මේ වස්තුව මේ සම්පත මේ කුටිය මේ රක්ෂිතය මේ චීවරය මේ තවිකය පත්කඩය පොල්ලත්ත තල්ලත්ත කොහොමද මගේ දුකට ඉපදීමට හේතුවක් උනේ මෙන්න මේක ගවේෂණය කරනවා නම් මෙන්න මේ කාරණාව විදර්ශනා කරනවා නම් ඒ තුල තියෙන සියලුම ඉපදීමේ හේතු ටික තෘෂ්ණා ටික නිරෝධ කරනවා නම් එයා කායානුපස්සනාව වඩනවා බලන්න මේ විදර්ශනා භාවනාව තවත් සතර සටිපට්ඨානේ තවත් පැතිකඩම් පටවි මට්ටමින් වඩන ඒ ධර්මතාවය මේ භෞතිකයේ මේ වස්තුව මේ පැවැත්ම මේ ජීවිතය මේ හැම දෙයක් තුළම ඒ ස්පර්ශයන් තුළ දුක දකිනකොට මේ හැම ස්පර්ශයක් තුළින්ම ඉපදීමට හේතු හේතු හට ගන්නවා හැමතැනම දුකක් නිර්මාණය වෙනවා මෙන්න මේ ධර්මතාවය දකිනකොට එයා වේදනානුපස්සනාව වඩනවා බලන්න මේ විදර්ශනා ධර්මතාවය තුලින් විදහා දැකීමේ පූර්ව තුලින් එයා වේදනානුපස්සනාව පුරුදු කරන භාවනා යෝගියෙන් අසුවලා මට බැන්නේ නැහැ මෙසුවලා මට නිඳා කළේ නෑ. මගේ මේ අඩුවට නිඳාවක් සුදුසුකම් ලැබලා තිබුණා. මගේ මේ අසත්පුරුෂකමට මේ අපාසය සූදානම් වෙලා නිර්මාණය වෙලා තිබුණා. මෙයා තුලින් මේක මතුණා. එයා තුලින් මතුණා. එයාගේ එකක් නෙමෙයි ඒක. එයාකට දුන්න එකක් නෙමෙයි ඒක. ඒක මගේ එකක්. මගේ අසත්පුරුෂකමට අයිති එකක්, මගේ තින දුර්වලකමට අයිති එකක්, මෙන්න මෙන්න මේ ආකාරයට මේවා ගවේෂණය කරනකොට මේ ආකාරයට විදර්ශනා කරනකොට එයා ධම්මානුපස්සනාව වඩනවා හේතුව පුද්ගලික සත්‍යේ කවුරුත් මෙතන නැහැනේ ධර්මතාවයක් විතරක් පවතිනවා මා තුළ අසත්පුරුෂකම් තියෙනවා දුර්වලකම් තියෙනවා දුසීලයන් තියෙනවා කෙලෙස් තියෙනවා ඒ කෙලෙස්යන් වලට දුසීලකමට අසත්පුරුෂකමට සාපේක්ෂව කර්ම නිර්මාණය වෙනවා ඒ කර්ම පරිසම් වෙනවා. මෙතන කවුරුත් අපන මොකවත් කරලා නැහැ. අසුවලා මෙසුවලා කවුරුත් මෙතන නැහැ මොකවත් කරලා නැහැ. ධර්මතාවයේ ක්‍රියාකාරීත්වය දකිනවා. එයා මේ විදර්ශනාව පුරුදු පුහුණු කරන්න කරන්න එයා නොදැනුවත්වම එයා තුළ ධම්මානුපස්සනාව වැඩෙනවා. විදර්ශනා භාවනා යෝගියා එයා දකිනවා මෙන්න මේම කෙලෙසයක් තිනා එක කෙලෙසයක් නෙමෙයි ඒක මගේ සිතේ ස්වභාවයක් ගෑනු දකින්නකොට වෙවුලනවා, වඩා ගන්න හිතෙනවා, සිප ගන්න හිතෙනවා, පැහැරගෙන යන්න හිතෙනවා, රාගයේ වරදව ඇසිරෙන්න හිතෙනවා, කසාද බඳ ගන්න හිතෙනවා, සිවුරු අරින්න හිතෙනවා. ඒ හැම මානසිකත්වයක්ම මගේම සිතේ ක්‍රියාකාරී ස්වභාවයක්. මෙතන රාගය කියලා එකක් නැහැ. ඒ වගේ ක්‍රියාත්මක වෙන චිත්ත ස්වභාවයන් අරකට ඕනේ මේකට ඕනේ මේක අයිති වෙන්න ඕනේ මේක ලියව ගන්න ඕනේ මේකට හිමිකම් කියන්න ඕනේ මේක මසරුකම ලෝභය නෙමෙයි මගේ සිතේ ක්‍රියාකාරී ස්වභාවය මගේ සිත අයිතිවාසිකමක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා ලෝභයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා මසුරුකමක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා අයිති කර ගැනීම වශයෙන් ක්‍රියාත්මක වෙනවා මේක මගේ සිතේ ස්වභාවයක් මෙන්න මේ ආකාරයට විදර්ශනා වෙනකොට මෙන්න මේ ආකාරයට භාවනා යෝගියා විදර්ශනා වඩනකොට චිත්තානුපස්සනාව වැඩෙනවා විදර්ශනා භාවනාව යනු සතර සතිපට්ඨානයේ තවත් ක්‍රියාකාරී ස්වභාවයන් මේක දකින්න ඕනේ මේක පුරුදු කරන්න ඕනේ මෙන්න මේක වඩන්න ඕනේ විදර්ශනාව යනු ආර්ය අෂ්ටාංග මාර්ගයේ තවත් ක්‍රියාකාරී ස්වභාවයක් කිව්වොත් ඒක නිවැරදි. දකින්න දේ විදර්ශනා කරලා සම්මාදිට්ඨිය නිවැරදි කරගන්නවා. වචනවල තියෙන අඩුපාඩු වචනවල තියෙන තෘෂ්ණාවන් වචනවල තියෙන කෙලෙසයන් වචනවලින් නිර්මාණය වෙන ඉපදීමයන් මේවා નિවැරදි කරගන්නවා අනේ මේ වචනේ මට උප්පත්තියක් අදනවා අනේ මේ අදහස මට ඉපදීමක් අදනවා අනේ මේ වචන නිසා අසුවලාට ඉපදීමක් ඇති වෙනවා මේ වගේ ප්‍රකාශ නිසා මෙසුවලාට උප්පත්තියක් අට ගන්නවා මෙන්න මේක දැකලා දැකලා මේකට හේතු දැකලා ගවේෂණය කරලා විදර්ශනා කරලා ඒවා නිවැරදි කරගන්නවා. ඇයි මම මේ උපදීමක් හදන්නේ? ඇයි මම උප්පත්තියක් නිර්මාණය කරන්නේ? අසුවලාගේ අඩුව නිසා කම්පාවෙන් නේද මේව කතා කරන්නේ? එයාගේ අඩුව අසුවලාගේ අඩුව අසුවලට කම්පාවක් අනේ නිකන් ඉන්න මට කම්පාවක් උනේ කොහමද අනුන්ගේ හරක් බලන්නේ ඇයි මම මම අතින් වත්කාගෙන අනුන්ගේ ගවය බලන්න ගොපල්ලෙකුනේ ඇයි මෙන්න මේ විදිහට තමන්ගේ අඩුපාඩු දුර්වලකම් තමන්ගේ මෝහයන් මුලාවන් හැම එකක්ම ගවේෂණය කරලා සම්මා වාචාව નિවැරදි කරගන්න ඇයෙනකොට ඇති වෙන කම්පාව අදහස් නිසා තිබෙන කම්පාව මේ තුලින් අපි අනන්ත අප්‍රමාණ ඉදීම නිර්මාණය කරගත්තා නේද විදර්ශනා කරනවා කියලා කියන්නේ විදර්ශනා භාවනාව කියලා කියන්නේ ඇයෙන හැම වචනයක් තුළින්ම ඉපදීමක් නිර්මාණය වෙනවා නම් කෙලෙස්යක් නිර්මාණය වෙනවා නම් තෘෂ්ණාවකට ගන්නවා නම් ඒ හැම එකක්ම විනිවිද දකින්න ඕනේ විදහා දකින්න ඕනේ ඒවා ඉපදීම නැති වෙන විදියට ඒවා ගවේෂණය කරලා ඒවා විස්තර කරගන්නට ඕනේ අසුවලා අසුවලාට තේරෙන විදිහට කතා කරනවා මට ඊට වඩා තේරෙනවා ඊට වඩා තේරෙන නිසා මම ඒක එලා දකිනවා එහෙනම් මගේ දැනුම මගේ අවබෝධය මගේ ප්‍රඥාව නිසා ඇතිවෙච්ච කෙලෙසයක් කුස්නාවක් මේක මම මේ ලෝකේ ඉන්න මෝඩයන්ගේ ලැයිස්තුවෙන් පළවෙනියා නම් මන්මා අනුවණයක් නම් මේ ධර්මතාවය මට මීපැණි වගේ වටිනාම කාරණාවක් වෙනවා. ඒ මගේ අවබෝධය අඩුයිනේ. එයාගේ අදහස් එලා දකින්නවා මෙයාගේ අදහස් විචනය කරනවා ඒක එහෙම වෙන්නේ මේක මෙම වෙන්නේ කියලා කියන්නේ ඊට වඩා මට තේරෙන නිසා ඊට වඩා තේරෙනවා නම් මේ තේරෙන නිසා තමයි මම මිනිසුන්ට නිඳා කරන්නේ විවේචනය කරන්නේ දොස් කියන්නේ මේකත් තේරෙන්න එපාය ඒ සරල දේ අපිට තේරිලා නැහැ නේ මෙන්න මේක ගවේෂණය කරනවා නම් මෙන්න මේක විදර්ශනා කරනවා නම් ඒකින දුර්ලභම් හැම එකක්ම නිවැරදි කරනවා නම් එයා සම්මා සෝතේ වඩන විදර්ශනා භාවනා යෝගියෙන් තමන්ගේ ඇතිරීම නිසා ජීවිතය නිසා තමන්ගේ හිරියව නිසා චරිතය නිසා තමන්ට මොනතරම් ඉදීම නිර්මාණය වෙනවද අනේ තුවක්කාර දිස්සුවක් කියලා අනිත් අය මොනතරම් කම්පා වෙනවද සමහර විට අපේ වැඩිහිටි ස්වාමින් වහන්සේලා සේනාසනය කියන ආචාර්යයන් වහන්සේලා කම්පා වෙන අනේ අසම්වර භික්ෂුවක් මෙයා බලන්න අපේ චරිතය අපේ ජීවිතය අපේ ඇසිරීම මොනතරම් දුකකට පැවැත්මකට ඉපදීමකට හේතුවක් වුණාද කියලා හැයි මම සංවර නොවන්නේ පැයට කිලෝමීටර් 20ක විතර වේගයෙන් දුවගෙන යනවා. ඇයි ඉමින් ගියාම මොන ගුවන් යානයේද මට අයිමි වෙන්නේ? මොන කෝච්චියද මට අයිමි වෙන්නේ? කෝච්චිය අල්ලන්නත් නැහැ. ගුවන් යාන අල්ලන්නත් නැහැ. එහෙනම් මොකටද මෙච්චර වේගෙන් දුවන්නේ මම? මේ දුර්වලකම විනිවිද දකින්න ඕනේ. මේ ගමන මීට වඩා හිමින් ගියාම සංවරව ගියාම සක්මන් භාවනා යෝගිව ගියාම මොකවත් වෙන්නේ නැහැ. ඊටම අයිති වෙන්නේ නැහැ. දත් වෙන්නේ නැහැ. ඇස්සන්න වෙන්නේ නැහැ. ගොළු වෙන්නේ අංග විකල වෙන්නෙත් නැහැ මොකවත් වෙන්නේ නැහැ එහෙනම් ඇයි මෙච්චර කලබල සම්මරව ගියාම ඇතිනේ අයියෙන් ගියාලු මොකවත් වෙන්නේ නැත්නම් හිමින් ගියාම පාඩුවක් වෙන්නේ නැත්නම් මොකටද මං අනවශ්‍ය කලබලයක් දරන්නේ? ඇයි කාටවත් කම්පාවක් දෙන්නේ? ඇයි මගේ චරිතය අසංවර කරගන්නේ? මේක විදර්ශනාවෙන් දකින්න ඕනේ. මෙන්න මේ ධර්මතාවය විදර්ශනාවෙන් පුරුදු කරනකොට එයා විදර්ශනාව තමයි මේ වඩන්නේ. හැබැයි සම්මා කම්මන්තය එයා තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරන භාවනා යෝගීෙක් බවට අපිපත් වෙනවා. සිතවිලි වල දෝෂ අනන්තයි අප්‍රමාණයි හැම චෛතසිකය තුළම දුකක් නිර්මාණය වෙනවා ඉපදීමක් නිර්මාණය වෙනවා පැවැත්මක් නිර්මාණය වෙනවා විදර්ශනා භාවනා යෝගියා මේක දකින්න ඕනේ විදර්ශනා භාවනා යෝගියා මේ කින ධර්මතාවය විනිවිද දකින්න ඕනේ මේ සිතවිල්ල නිසා මං ඉපදෙනවා මේ සිතවිල්ල නිසා ඉපදෙනවා මේ මානසිකත්වය නිසා ඉපදෙනවා ඒ හැම එකටම හේතුව ගවේෂණය කරන්නට ඕනේ මෙන්න මේ ගවේෂණය අපි තුල තියෙන්න ඕනේ මෙන්න මේ කියන විදර්ශනාව අපි තුල තියෙන්න ඕනේ සිතවිල්ල කියන කියන විදිහට නටන්න යන්න එපා ඇයි එහෙම හිතෙන්නේ ඇයි එහෙම සිතවිල්ල පැමිණෙන්නේ ඇයි එහෙම සිතවිල්ල මා තුල අටගත්තේ කියලා ගවේෂණය කරන්න එතකොට අපේ දුර්වලකම තේරෙනවා අපේ කෙලෙස්ය තේරෙනවා අපේ අඩුපාඩුව තේරෙනවා අපේ දුස්සීලකම තේරෙනවා අපේ මාන්නය අපට වැටෙනවා අපේ ඉදුවක්කාරකම උඩඟුකම අහංකාරකම අපට තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා අන්න ඒක ගවේෂණය කරලා නිවැරදි කරගන්න මේ භවයේ පිරිනිවන් පාන්න අපට අවස්ථාව උදා වෙනවා එහෙනම් සියලුම ස්වාමීන් වහන්සේලා දැනගත්තා විදර්ශනාව කියන්නේ මොකද්ද? කොයි විදිහට ඒක වඩන්න ඕනේ? කොයි විදිහට ඒක පුරුදු කරන්න ඕනේ කියන ඒ ධර්මතාවය මූලික හැඳින්වීම අපි මේ මොහොතේ සාකච්ඡා කළා. මේ දැන් ඉඳලා මේ තප්පරේ ඉඳලා අපි හැමෝම විදර්ශනා භාවනා යෝගින් අපි හැමෝම අපගේ නිවීම ගවේෂණය කරන ධම්ම ගවේෂය හඳුගොල්ලෝ අපි දැන් ඉඳලා අපි හැමෝම මේ ධර්මයේ ගවේෂණය කරමු මේකින විදර්ශනාව මේ මොහොතේ ඉඳලා විදහා දකිමු දැන් ඉඳලා අපේ නිවීම වෙනුවෙන් සියලු කෙලෙස් අපි ක්‍රියා විරහිත වෙනත් තරම් අපි විදර්ශනාවට භාජනය කරමු සෑම තෘෂ්ණාවක්ම සෑම අඩුපාඩුවක්ම සෑම දුර්වලකමක්ම සෑම කෙලෙසයක්ම මේ විදිහට එකින් එකට ගවේෂණය කරලා ඒ කෙලෙසයන් වල තෘෂ්ණාවල ඉපදීමට තියෙන හේතු ටික ඉපදීම නිර්මාණය කරන හේතු ටික ක්‍රමානුකූලව ගවේෂණය කරලා නිවැරදි කරගනිමු ඒ තුලින් අටගන්නා වූ ඉපදීම නවත්තගමු මෙන්න මේ භාවනාව මෙන්න මේ කියන කමඨාන මේ කියන ධර්මතාවය හොඳට සිතේ ධාරණය කරගෙන සතර ඉරියව්වේ මේ මොහොතේ ඉඳලා හැම කෙනාම විදර්ශනා කරන්න ගවේෂණය කරන්න ඉපදීමට හේතු වන සියලුම තෘෂ්ණාවන් වෙන වෙනම අඳුනගෙන නිරෝධ කරන්න සෑම අඩුපාඩුවක්ම දුර්වලකමක්ම කෙලෙසයක්ම වෙන වෙනම අඳුනගෙන නිරෝධ කරන්න මේ ලබාපු මිනිසත් භවයේ රාත්‍තලා පිරිනිවන් පාන්න අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම මේ විදර්ශනා භාවනාව ඒ තුලින් ලබාගත් අවබෝධය දැනුම අපි සියලුම දෙනාගේම මේ භවයේ පිරිනිවන් පෑම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි